තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී අනිච්ච දුක්ඛ අනත ගැන කියා දෙනකොට ඒක එවෙලේ තේරුන්නේ නැහැ. පස්සේ කල්පනා කරනකොට මේකේ අර්ථය හොඳට වැටහුණා කියලා. ඉතින් ඒක කමක් නැහැ. ඒක ඊටාම හොඳයි. දහම් ආවර්ජනා කරන්න ඕනේ. ඉතින් මේක විග්‍රහ කරලා තියෙනවා. ඒක විවිධ උපමා වලින් පෙන්නනවා. සමහර අය ඉන්නවා හරියට යම් කිසි දෙයක් දාන්නයක් දෙනකොට ඒ දාන්නේ ටික උකුලේ දාගෙන ගිහිල්ලා එතනින් නැකිල්ල යනකොට මෙතන හලලා යනවා වගේ. මේ උපමාවක්. සමහර අය බණ ඇහුවා බණ ඇහුවා වෙනකොට අහලා යන්න යනවා ආයි කකවා හිතේ දරාගන්නේ නැහැ. ඒකට උපමාව දෙනවා උකුලට දාගත්තා දෙරවල දාන්නේ ටිකක්. ඒක රෝපණය කරගන්න පැල කරගන්න දුන්නේ. සී නැතුව නැගිටලා යනවා ඉතින් ඒක එතන හැලෙනවා. එයාට කවදාවත් ඒ රෝපණය කරලා බීජ ලබාගෙන ප්‍රතිඵල ලබා ගන්න බෑ. මේ උපමාව. තව කෙනෙක් ඉන්නවා. ඒ දානේ ටික අරගෙන යනවා. ගිහලා ඔක ගලක් උඩට විසි කරනවා. පැලවෙන්නේ ඒකත් දිර්ලා යනවා. ඒකත් පැල කරන්න බෑ. තව කෙනෙක් ඉන්නවා ගිහිලා ඔය පරිසම් කරලා තියෙන කොහෙද තියලා. ඒකත් පැලවෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා සරුසාරෝ කුඹුර හදලා ඒ ගෙනිච්ච ධාන්‍ය ටික නැන වී ටික ඒක වපුරනවා. ඔහුට හොඳ ආසනක් හම්බ වෙනවා. මේ එක්තරා උපමාවක් දේශනාවක තියෙනවා. මෙන්න මෙයාගේ වනහන අයත් හතර ආකාරයක් ඉන්නවා. සමහර කෙනෙක් ඉන්නවා වනහල යනවා. එයින් බොහොම ගරුත්වයෙන් වාගේ අහලා ගියා මොකද්ද කිව්වේ? හොඳට බණ ටික කිව්වා. මොනවා එක පදයක් කියන්නකෝ. හොඳට කිව්වා. එච්චරයි. එයින් එහාට පදේ නෑ මොකද. ඔක්කොම හලලා ගිහිල්ලා. හරියට ඔලොකට ගත දාන්න ඉතර හල්ලා ගියා වගේ. ඒ කියන්නේ නුනු වලින් ඇහුවා. නිකන් ඔය වර්ණා කළා. අනික අය කියනවා වගේ. කාමුදුර ශෝකේර වලට කියන අද කිව්වා. එච්චරයි. මොකද්ද කිව්වේ කියලා ඒක පදයක් හොර කියා දෙන්න තේරෙන්නේ නැහැ සමග හිතේ දරාගත්තේ. කියාවුවා එතන හල්ලා ගියා කිව්වන්නේ එහෙමයි. තව සමහර කෙනෙක් යනවා. ඊළඟ අහගන්නවා. තර්කවාද කරන්න එහෙම බන කියනවා. ගිහිල්ලා. ඒවටයි අහගෙන යන්නේ. පිළිපදින්න නෙවෙයි. හරියට ගිනිසා ගලක් උඩ හැලුවා වගේ. එයාට ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. තර්ක වාද කරන්න බලගෙන ගියොත් හරියට සරපයා කඳ මැදින් නැට්ටෙන් අල්ලගත්තා වගේ කියලා පෙන්නනවා. අලගත් දුප්ම සූත්‍රය සූත්‍රේ. උගෙන් දෂ්ට කිරීමක් කරනවා මිසක් විස වදිනවා. ඒ වගේ එක හොඳ නෑ කියලා පෙන්නනවා. තර්ක වාද කරන්න වණ ඉගෙන ගන්න එපා. පිළිපැදලා ප්‍රතිඵල ලබා ගන්න ඉගෙන ගන්න කියලා පෙන්නනවා. එතකොට මේ එක ක්‍රමයක් ගලක් උඩ හැලුවා වගේ. තව ක්‍රමයක් තියෙනවා ගිහිලා පරිසම් කරලා තියෙනවා. ඒ කියන්නේ අහගත්තා. දරාගත්තා පිළිපදින්නේ. හරියට ගිහිලා පෙට්ටිය දාලා තිබ්බා වගේ. එයාට ප්‍රතිඵලයක් නැහැ. තව කෙනෙක් ඉන්නවා එයා අහගෙන ගිහිලා හොඳට මනසේ සිහි කරලා තමන් හිතවිලි ක්‍රියාවදන් ඊට අනුකූලව හසුරුවමින් සතර සතිපට්ඨානට අනුකූලව මනසය වඩන්න පුරුදු වෙනවා. අන්න යාට ප්‍රතිඵල ලැබෙනවා. එනිසා මේ ගිහිලා සිහි කරන එක හරි වැදගත්. ගල උඩ දාලා ගියෙත් නැහැ මෙතන දාලා ගියෙත් නැහැ. ගිහිලා හිටන් හමස් පෙට්ටියට දැම්මා වගේ තිබ්බෙත් නැහැ. මෙනෙහි කළා. හරි වැදගත්. ඒ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තේරෙන්න පටන් ගන්නවා. අන්න තේරුනේ නැති හරියක් තියෙනවා නැවත දවසක් ආපුවාම මේ සැකේ දුරු වෙනකන් ඒක අහනවා ප්‍රශ්නයක් කරලා හරි. එතකොට සැක දුරු කරලා හරියට තේරුම් ගන්නවා. නැවත ගිහින් කල්පනා කරලා බලනවා. හොඳට මතක් වෙනවා. අන්න ඒක තමයි ක්‍රමේ. ඊට පස්සේ කල්පනා කරලා නිකන් ඉන්නේ ඊට අනුකූල තමන්ගේ ජීවිතයේ හිතවිලි ක්‍රියාවදන් දහමට අනුකූලව හැඩගස්සන්න පුරුදු වෙන්න ඕනේ. දන්නේ නැත්නම් ඒ මාර්ගය යලි යලි තහලා සතර සතිපට්ඨානයේ වඩන ආකාරයේ තේරුම් අරගෙන යන එන කරන කියන කතා කරන කතා නොකරන වටපිට බලන මල මුත්‍රා පහ කරන ආදී සියලු අවස්ථාවන්හිදීම එකින් එක ප්‍රගුණ කරගන්න ඕනේ. ඉතලා සතර ඉරියව්වේදී ප්‍රගුණ කරනවා. මොකොමද ප්‍රගුණ කරන්නේ? බොහොම කෙටි ක්‍රමයක් තියෙනවා. මගේ මේ ඉරියව්ව ලෝභ ද්වේෂ මෝහ කියන මෙව්වට අයිතිද? මම මේ ඉඳගත්තේ හිටගත්තේ නිදාගත්තේ නැන්න මේ ගමන් කරන්නේ. මෙන්න මේ ලෝභ දේශ මෝහ සහගත කටයුතු සඳහාද එහෙම නැත්නම් ලෝභක්ෂේද දේශක්ෂේද මෝහක්ෂේද හේතු වෙන්නා වූ නිවන්ට හේතු වෙන කටයුත්තක් සඳහාද එහෙම නැත්නම් අලෝභ ආදේශ අමෝහ සහගත පුණ්‍ය කටයුත්තක් සඳහාද මේ කාරණා තුන විමර්ශනය කරනවා මේ සතර ඉරියව්ව විමර්ශනය කරන හැටි ඕක කොහොම කරන්නේ යනවා යනවා කියලා ගියාට ඉන්නවා ඉන්නවා කියලා හිටියට ඉඳගත්තා ඉඳගත්තා කියලා ඉඳගත්තට නිදනවා නිදනවා කියලා නිදාගත්තට සතර ඉරියව්වේ පාවලා වැඩෙන්නේ නැහැ. ඒක දැන කරනවා වෙන්න නම් ওই කාරණා හතර මෙසේ දැනගන්න ඕනේ. ඇයි මම යන්නේ? කුමක් සඳහාද යන්නේ? මෙන්න මේ කාරණේ යනකොට විමර්ශනය කරන්න ඕනේ. එතකොට තේරෙනවා මම යන කාරණේ මොකද්ද? විවිධ හේතුන් උඩ අපි ගමන් කරනවා. විවිධ ගමයි යනවා. අන්නේ ගමයි යන්නේ මොකටද යන්නේ කියලා. Taman හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අල්ලපු ගෙදරි කී එකා බැන්නා. ඉතහන් දෙන්න වැඩා. ගණිකෝ ඔය මල් වට්ටි එහෙම ගණිකෝ ටික. මොකක් හරි කෝඩියකුයි ගණිකෝ පළතුරු ටිකකුයි කැවිටියකුයි විතරයි මට ඕනි. ගණිකෝ පොල් ගෙඩියකුයි කොහේ යන්නද යන්නේ? හැන්දට හැඳිගායිට යදින්න යන්නේ මේ දේවාලෙට. එහෙනම් ද්වේෂ සහගත ගමනක් යන්න ලැහැත්ති වෙන්නේ. තමන් පලි ගහන්න යනවා. මනසේ තී කරන්න යන්නේ මොකටද? යන්න හදනකොටම ඉරියව්ව දකින්න ඕනේ. ටක් ගාලා නතර කරනවා. සතර සතිපට්ඨානයට අයිති එකක් නෙවෙයි මේ කරන්න හදන්නේ. මැරුණොත් මැරිච්ච ආවේ. පලි ගහන්නේ. ඒ සාප වැඩ කරන්නේ. මං අමාරු වැටෙන්නේ මම සතර හතිපට්ඨානේ වඩන කෙනෙක්. එහෙම ගමයි යන්නේ නෑ. මොකටද මේ යන්නේ? හොද දෙකක් කතා කරලා එන්න මයි යන්නේ. ලැහැති වියන්කෝ. ගානව කල හොද දත් වහලා බඩට යන්න මොනවා හරි කිව්වොත් එහෙම. යන්නේ මොකටද? ද්වේෂයෙන් දැවි දැවි යනවා පහරක් ගහන්න කෙනෙකුට. බැනලා ඉන්න. ගමන හොඳ එකක් නෙමෙයි. ද්වේෂ සහගතයි. අන යන්නේක දැනගන්නවා කියන්නේ ඔන්න ඕකට. යන්නේ හෝ යන්නේ මේ දැනගනි කියලා යනවා යනවා කියන්න නෙමෙයි කිව්වේ. මොකටද යන්නේ හොයන්න? ගමන සාර්ථකද? සාර්ථක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ. මනසේ දැනගෙන කළ යුතු කටයුතු හතරක් තියෙනවා. මේ යන ගමන නිවන් දැකීමයි පරමාර්ථය. මූඛ්‍ය මූඛ්‍ය කාරණේ. මුඛ නිමිත. ඔය තියෙන්නේ. නාසිකාග්ගය මුඛ නිමිත කියන්නේ ඔන්න ඔතෙන්ට. මූඛ්‍ය නිමිත නිවන. න ආසික අග්ග නාසික අග්ග ඇසුරු කිරීමෙන් අත්හැරිනවා මොනවද ලෝභ දේශ මොහ ඇසුරෙන් අත්හැරිය යන පැත්තක් තියෙනවා ඒක අග්‍ර කරනවා ඒක නිවන් මඟ නිවන හෝ නිවන් මඟ ඇසුරු කිරීමයි මේ කියන්නේ අර වගේ භාවනාවක් නැහැ කියලා මම කියනවා නෙමෙයි එහෙම භාවනාවක් තියෙනවා මේක පරමාර්ථ වශයෙන් තියෙන දාම් ක්‍රමයක් මේ කියුවේ ඕක කොහොම තේරුම් ගන්න ඕන එහෙනම් මේ යනකොටත් මූඛ්‍ය නිමිත්ත නිවන නම් නිවනට ගැලපෙන ගමනක් නෙමෙයි මේ යන්න හදන්නේ. ද්වේෂයෙන් දැවෙන්න. ද්වේෂ දහගත සංඛාරයක් නගන්න හදන්නේ මේ. කාය සංඛාරය. බයින් යන්නේ ද්වේෂ සංඛාර, වචී සංඛාර නගන්න. මනෝ සංඛාරී ද්වේෂ දහගතයි. ගැලපෙන්නේ නැහැ. අන්න නතර කරනවා. වෙන එකක් වෙච්චායි. මේ වැරදි වැඩේ මම කරන්නේ නැහැ. මේක මේ සසර ගමට හේතු වෙන දුකට හේතු වෙන එකක්. නිවන්ට හේතු වෙන එකක් නෙමෙයි කියලා දකින්න ඕනේ. නැන මොකටද මේ යන්නේ? පේන් කෙලින්ද යනවා. මම ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඔය තරුණ තරුණියෝ සමහර ලාට යන ගමන් තියෙනවා කොයිද මල්වත් ඇවිදින්න යන්න වැල්ල ඇවිදින්න යන්න යන ගමන් තියෙනවා මොකටද මේ යන්නේ තමම දැනගන්න රාග සාගත ගමන රාගීත්‍ය හේතු වෙන ගමනක් නම් ගැලපෙන්නේ නැහැ ඒක සතර සතිපට්ඨානට ඇතුලේ තියාම අන්න යන්නේ හෝ යන්නේ වී දැනගනී කිව්වේ ඔන්න ඕකයි එහෙනම් ඒක සාර්ථක ගමනක්ද සාර්ථකීව නිවන් දැකීමට සාර්ථක ගමනක්ද? අසාර්ථකයි. ගැළපෙන්නේ නිවනට සප්පාය වෙනවද? නෑ අසප්පායයි. ගැළපෙන්නේ නිවනට ගෝචරද? අගෝචරයි. එහෙනම් සාර්ථක සම්පජඤ්ඤ ගෝචර සම්පජඤ්ඤ සප්පාය සම අසම්මෝහ. මුලාවට පත් වෙන එකද ප්‍රඥාව වැඩෙන එකද? මුලාවට පත් වෙන එක. එහෙනම් ගැළපෙන්නේ අයින් කරනවා. කොහෙද යන්න යන්නේ? පන්සලට යනවා. මොකද? දානයක් දීලා මලක් පහන පූජා කරලා ඒ ටිකක් කරලා බණපදයක් අහලා ඉන්න. කොච්චර හොඳද? ගමන ගමන බොහොම වැදගත්. යනවා යන්නේ ගමන. බොහොම හොඳයි. අන්න ගත්ත තීරණය. ඉතින් ඒතර ඉන්නවා. යන ගමන් මොකද ඉන්නේ? යන්න ඕන ජේන් අක්කත් එක්ක යන්න. මොකටද? මොනවා හරි කයිවාරු ගගහ ඉන්න පුළුවන් ඒ ගෑණි ඉන්නවනේ. ගමේ කොහොම සිද්ධි අහගන්න පුළුවන් දවසනේ. සිල් ගන්න දවස. හාමුදුරුවෝ බණ කියන ටික වෙලාවනේ. ගියාට පස්සේ ඔක්කොම අහගත්ත හැකි. දෙන්න එකලේ තියලා අනික ඔක්කොටම භාවනා පැත්තක. හෝයියාවට මා පතලංග ජාතික ඇදගත්තාම එළිය නිකන් කියන්නේවා තියෙනවා. මාසය ඇතුළේ එකතු කරගත්තේ එළියට දාන දවස. ගමී කොටේ සොටුතුරු. ඒකටද මේ යන්න ඉන්නේ. එයා එනකන් ඉන්නේ. ඉන්නේ හෝ ඉන්නේ මේ දැන ඉන්නවා ඉන්නවා කියලා ඉන්නේ මේ කිව්වේ වැරයක් නැති ගමනක් ඔය ඉන්නේ. හොඳ වැඩට ගිහිල්ලා නරක වැඩකට ඉන්නවා. පලාප දොරවන්න වැඩක් නැති ඒවා කියන්නේ ඒකට අවශ්‍ය උදව්වක් නෙමෙයි හොයන්නේ. සත්පුරුෂය කෙනකන් නෙමෙයි ඉන්නේ. සත්පුරුෂයෙක් වාගේ පේන අසත්පුරුෂයෙක් කෙනක. අන්න ඒ වගේ දේවල් තියෙනවා බලන්න ඕනේ. එහෙනම් ඒක අහකල යුතු දෙයක්. නොකල යුතු දෙයක්. ඉතින් මේවා එකිනෙකට දකින්න ඕනේ. යම් මගක් තුලින් රාගක්ෂේර, දේසක්ෂේර, මෝහක්ෂේර හේතු වෙනවා නම් ඒ කතා ඒ කටයුත්ත ප්‍රනීත කර්මයක් බව දකින්න ඕනේ. හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් තමන් කරන ඒවා අවස්ථා තුනකට බෙදා ගන්න ඕනේ. මේ සතර සතිපට්ඨානයේ වඩන හැටි කෙටියෙන් විග්‍රහ කරලා දෙන්නේ. මේ හුඟක් වෙලා කිව්වට මේක හරි ලේසියෙන් කරගන්න පුළුවන් හිතල ගත්තාම. එතකොට මොකද්ද මේ කරෙන්නේ? අන්න සතර සතිපට්ඨානය වඩන ක්‍රමවේදේ. මේක හිතර ගන්න ඕනේ කරන ආකාරය. එතකොට හීන දහම් මොනවද? දස අකුසලයට හේතුකාරක වන හිතවිල්ලා ක්‍රියාවක් කතාවක් ගොඩනැගෙන විදිහේ සතර ඉරියව්වට අයිති එකක් නම් පවත්න්නේ. ඒ ක්‍රියාවලිය හීන සංඛාරයක්. හීන දහම්. පැත්ත පලාතක තියාගන්න හොඳනේ අයින් කරන්න ඕනේ. තව එකක් තියෙනවා. සුගතියට හේතු වෙනවා නිවනට නෙමෙයි. දෙව්ලොවට නැත්නම් මනුස්ස ලෝකයට සුගතියට හේතු වෙනවා. මධ්‍යම දහම. ඒකෙන් අර අවඩක් වෙන්නේ නැහැ. හැබැයි නිවන් දකින්න තව ටිකක් එහාට යන්න ඕනේ. නරක නැහැ පසුතලයේද හොඳයි. පින හේතු වෙනවා. ඉතින් පිනට වව් පිනට ගරහන්න අවශ්‍ය නැහැ. මා භික්කවේ පුඤ්ඤානම් භාවිත සුඛස්සේතම් භික්කවේ আদি වචන පුඤ්ඤාන්ති. මානිනි පිනට බිය වෙන්න එපා. සුඛයට කියන තව නම පින කියන්නේ. හැබැයි පින නිවන් මඟ නෙමෙයි. නිවන්ට පසුතලයක් හදලා දෙනවා. දෙවි වූවන්ටත් මිනිස්සු වූවන්ටත් ශ්‍රමණ වූවන්ටත් පින උපකාර වේ. පින උපකාර දහමක්. සුමනාවනි දන් දිය යුතු මේ පින් කළ යුතු මේ. සුමනා සූත්‍රයේ කියන සූත්‍රයේ විග්‍රහ කරන සුමනා සිටුදුවට. දන් දෙන්නම ඕනේ පින් කරන්නම ඕනේ. දෙවිවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණවන්ටත් උපකාර වෙනවා පින. ඒක හරි හොඳයි. හැබැයි මධ්‍යම දහම. ඇයි? ඒක නිවන් මාර්ග නෙමෙයි. නිවනට හේතු වෙන උපසංසරය කරලා දෙනවා. පසුතලය හදලා දෙනවා. යම් දහමක් නිසා අනිච්ච දුක්ඛ අනාත වැටහෙනවද? චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුකාරක වෙනවද? මෙන්න ප්‍රණීත දහම්. ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට දැනගෙන හිත් බුදුනේ පිළිගන්න ඕනේ. උපරිම ඔය සඳහා කැප වෙන්න ඕනේ. ඔන්නේ දහම් තුන හොඳින් තේරුම් ගන්න ප්‍රවෘත්ති වෙන්න ඕනේ. අපි කරන කියන හිතන ක්‍රියාකලාප තුල. හිතවිලි ක්‍රියාව දන්න වෙලවල් තුල. මෙන්න මෙහෙම දැනගෙන කටයුතු කිරීමේ මුල පටන් ගන්නවා. මේ සතර ඉරියව්ව පටන් ගත්තට පස්සේ මේ සතර ඉරියව්වේ තියෙනවා අතුරු ඉරියව්. ඉඳ ගැනීම, හිට ගැනීම, ගමන් කිරීම, නිදා ගැනීම කියන හතරට ප්‍රගුණ කරගන්නවා ඉස්සෙල්ලා. ඔය හතර ප්‍රගුණ වුණාම ඉතින් කතා කිරීම, කතා නොකිරීම, වටපිට බැලීම, ඉස්සරහා බැලීම, පිටිපස්ස බැලීම, වටපිට බැලීම. එතකොට ඒ වගේම මල මුත්‍රා පහ කිරීම. ඉතින් ඔය ආදී සෑම සියලු අතුරු ඉරියව් වලට වහිනවා. ඒ ඒ ඉරියව්වක් ගන්න මම මේ කරන්නේ මොකද්ද? රාගයේ දේශයේ මොහේ අලපුරුද්දම ගන්නවා දැන්. දැන් මුලින් අල්ලාගත්තාම සතර ඉරියව්වෙන් ওই ටික පොඩි පොඩි ඉරියව් වලට යන්නේ ඒ ක්‍රමෙමයි. දැන් ඕක කියන්නේ නැතුව මොකද කරන්නේ අත ඔස්සනවා උස්සනවා ගෙනියනවා ගෙනියනවා කටේ තිබ්බා තේව හැපුවා හැපුවා ගිල්ලා ගිල්ලා කියවට හරියන්නේ නැහැ. ඒ භාවනාව සම්පූර්ණ නැති එකක් අද. එහෙනම් මේ කරන්නේ මොකද්ද මේ මොකද්ද කරන්න හදන්නේ අත ඉසුවයි මදුරුවා වැහුවා දෙන්නයි හදන්නේ පාරක්. මිටි පාර. අත උස්සනකොටම දකින්න පුරුදු වෙන්න ඕනේ. කට අරින්න හදලා මොකද? ඇත්තට මං අහවල් එකේ මොකද මං උනේ පැනලා ගියාද නැත්නම් කොහෙවත් හැංගුණාද මාලා දැම්මා දන්නේ නැහැ නේද බං. කියන්න හදන්නේ මොකද්ද? කට අරිනකොටම තේරෙන්න ඕන වැඩක් නැති එකක් හොයන්න හදනවා. වැඩක් නැති කයු ආරුවා. උඹ දන්නේ නැහැ වෙච්ච වැඩක් අද? ඊයේ පෙරේදා පටන් ගන්නයි හදන්නේ. හා කඩවාගනි. Taman tamanටම කියා ගන්න ඕනේ. අන්න සතර සතිපට්ඨානිය ප්‍රගුණ කරන හැටි. අනු ඉරියව්වල ප්‍රගුණ කරන්නේ කොහොමයි? මෙහෙම ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට ඊටාම සුළු මොහොතක් ඇහිපිය ගහන තරම් මොහොතකල් තමන් කරන කරන සියලු වැඩ සතියෙන් කරන්න පුරුදු වෙනවා සතිපට්ඨානයේ වැඩෙනවා. මෙන්න මේකට කියනවා සති භාවනාව. සුමානේ ඇතිසේ ඉදරටම පැල් තැපලා ගිනි තැපලා ආවා වගේ වැඩ කෙරුවට හරියන්නේ නැහැ. පැල් ලගලා ගිනි තැපුවා වගේ. සතියක් හිටියට සති භාවනාව වෙන්නේ ඒ සතිය වෙන එකක්. ආර්ය විනය සතිය වෙන එකක්. ආර්ය විනය සතිය ප්‍රගුණ කරගත්තොත් හරි වටිනවා. සති භාවනාව වැඩුණාම අසුරුසනක් ගහන මොහොත අධිකරතක් අකුලන අකුල නැත දික් කරන මොහොත තුළ කරන ක්‍රියාව වැරදිද හරිද කියලා වැටහෙන මානසිකත්වයේ ගොඩ නැගෙන්න ඕනේ. මුලින් ගොඩ නගාගෙන කරගෙන යනකොට Tamanටම ලැජ්ජා හිතෙනවා මෙච්චර මම මේ කරගෙන යනවා. මම අතින් මෙබඳු වරද සිද්ධ වුණානේ. සිද්ධ වුණාට පස්සේනේ මට මතක් වුණේ. ආයිති සංවරයේ පිහිටන ආයි නම් එහෙම එකට ඉඩ තියන්නේ. Taman Tamanටම ලැජ්ජා කරගෙන. ආයි ආයිති සංවරයේ පිහිටන්න ඕනේ. මෙහිට පස්සේ නම් ඉඩ තියන්නේ නැහැ එහෙම එකට ආයි ඉඩ තියන්නේ නැහැ. අන්න සකස් කරගන්න හැටි. ඒ මෙහෙම ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම ප්‍රගුණ කරන්න පුරුදු වෙලා දවස ගානේ ආවර්ජනා කරන්න ඕනේ. ඒ සූසු වේලාවක, හවස් වේලාවක නිදහස් තැනකට ගිහිල්ලා අද දවස තුළ මාගේ සිතවිලි ක්‍රියා වදන් කියන්නේ මේවෙන්. රාග, දේශ, මෝහයන්ට ගෝචර වෙන හිතවිලි කීයක් හිතුවද? වචන කීයක් කිව්වද? වැඩ පිළිවෙලා කීයක් කළාද? බලනකොට බලනකොට හුඟාක් අහුවෙන අමුලදී. වැඩේ හරියන්නේ නැහැ. සිය ගාණක් කෙරලා තියෙනවා. තව මං ඉන්නේ හුඟක් මුල. පිරිත් පොත කඩපාලම් කළා කියලා මහතිරුම් වෙන්නේ නැහැ. නොයි ටිකේ විශේෂයක් වෙනවා. කල්පනා කරලා බලනකොට තමන්ගේ සාමාර්ථය ඔතනින් දැනගන්න ඕනේ. අනික් අයගේ මං සෝවාන්ත සකු르දාගාමි දවුවට වැඩක් නැහැ. ඔන්න ඔය ටික බලනකොට දවසේ හවස ඉඳගෙන උදේ පටන් මේ වෙනකොට මං කරලා තියෙන දේවල් වලින් රාගයට හේතුකාරක වන්නා වූ හිතවිලි ක්‍රියාවදන් කීයක් මගෙන් කියවිලා තියෙනවද? මුලදී ගණන් කරන්න බැරි තරම් වෙනවා. පස්සේ ගණන් කරන්න පුළුවන් ගන්නට එනවා. අද රාගසහගත හිතවිලි දහවතාවක් මගේ හිතට ගලාගෙන ආවා. දැන් වැඩිලා සෑහෙන දුරට. පස් වතාවක් මට ක්‍රියාවන් ඇති වුණානේ. කතාවත් හතර වතාවක් හත් වතාවක් විතර ඇති වුණා. හරි හුඟක් දුරට සාර්ථකයි. හැබැයි තාම මං පල්ලෙහා ඉන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? ওই ටික හෙට සිද්ධ නොවෙන්න වග බලා ගන්නවා. අන්න අදිෂ්ඨානය කර ගන්නවා. ඊළඟ දවසේ හොඳ මනසින් අර ටික සිද්ධ නොවෙන්න හොදලා තියාගෙන කටයුතු කරගෙන යනවා. එදත් හවස ගිහින් ඉඳ ගන්න නිදහස් වෙනක. කල්පනා කරලා බලනවා. අද රාග සහගත හිතවිලි ක්‍රියාවදන් කීයක් මගෙන් කියවුණාද කෙරුණාද හිතුණාද? ද්වේෂ සහගත හිතවිලි ක්‍රියාවදන් කොච්චර හිතුවාද කිව්වාද කළාද? රාග දේශ දෙක ඉස්සෙල්ලා බලන්නේ. මෝහ සහගතව හිතාගන්න ඉස්සෙල්ලා අමාරුයි. මොකද රාග දේශ බලනකොට ඒ සමග බැඳුණු මෝහය තියෙනවා එතනම ක්‍රියාත්මක වෙලා. රාග දේශ සංසිඳනකොට ඒ සමග මෝහය සංසිඳෙනවා. මෙන්න මේ ක්‍රමයට යනකොට දැන් එකින් එකට හොඳ සිහිය එනවා. අවසිහි නෑ. සිහි කල්පනාවෙන් කටයුතු කරන්නේ. කවදාවත් පිසු හැදෙන්නේ නැහැ ඔය භාවනාවේ. හොඳ මනසී යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය. යාවද මෙසේ ඥානයේ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. අනිසිතෝච විහෙරති. ලෝකේ නිස්සරෙන් තොරව වාසය කරනවා. නතකින්ච ලෝකේ උපාදීයති. මේ ලෝකේ ආත්මාදී වශයෙන් ගන්න අත්හැරගෙන යන්නේ පැහැදිලිව පේනවා Tamanට. ඒවම් පිවික්කේ විකු කායේ කායානුපස්සේ මෙන්න කායානුපස්සනාව. මෙහෙමයි ගෙනියන්නේ. ඉතින් මේක හරියට තේරුම් වරගෙන කරගෙන යන්න ඕනේ කොහොම. ඉතින් මෙහෙම ගියාට පස්සේ ඊට පස්සේ දකින්නවා. අද මට සිතවිලි හතරක් විතර ඇති වුණා. වචන තුනක් දෙකක් කියවුණා. එක ක්‍රියාවක් රාගසහගත දේසහගත සිද්ධ වුණානේ මගේ. හෙට ওই ටික සිද්ධ වෙන්න මම ඉඳ තියන්නේ. තව හික්මෙනවා. ඔහොම ඔහොම ගිහිල්ලා දවසක අද දවස තුල මගෙන් රාගසහගත හිතේවිල්ලා ක්‍රියාවක් කතාවක් සිද්ධ වුණේ නැහැ කියලා දකින්න පුළුවන් කාලයක් එනවා. ඉතින්ලා මෙන්නේ ක්‍රියාවයි කතාවයි නම් සිද්ධ වුණේ නැහැ. හැබැයි සිතවිලි ටිකක් නම් ආවා. ඊළඟට බලන ක්‍රියාවාය කතාවේ අදා සිද්ධ වුන්නේ නැහැ. හිතවිලි ඊයේ තරම් ආවේ නැහැ. ඕම ඔහම ගිහිලට අන්තිම දවසක් එනවා. මට අද දවස තුළ රාග සහගත, දේශ සහගත, මෝහ සහගත හිතවිලි ක්‍රියාවදන් එකක්වත් ආවේ නැහෙනි. බොහොම සන්තෝසයි. හරිම වැදගත්. අන්න ප්‍රගුණ කරනවා. මෙන්න මේ ක්‍රමයට ගිහිල්ලා යනකොට මොකද වෙන්නේ? යාවදේව ඥානමත්තාය පරිසති මත්තාය. මෙන්න මෙහෙම කරලා ඥානීය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. අනිත්‍ය තමයි අනිසිතවච විහෙරති. ලෝකේ නිසිරෙන්තරව වාසය කරන තැනට එන්නේ. මේක තමයි ඒවම්පිකෝ බික්කවේ බික්කු කායේ කායන බික්ඛුව කියලා නම කරලා මුල් කරලා කිව්වට සියලුම බික්ෂු බික්ෂින් උපාසික උපාසිකා සිව්පිරිසරව මේක අයිති. මේ කායනුපස්සනාව වැඩෙන්නේ මෙන්න මෙහෙමයි. කායනුපස්සනාව වැඩනකොට වේදනා චිත්ත සම්පත උනත් වැඩෙනවා. ඒක අමතර කරන දෙයක් නෑ ඉතුරු වෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ඉන්ද්‍රිය භාවනාව. ඔය වැඩෙන හැටි ඒක ක්‍රමයක්. අතීතයේදී යම් කෙනෙක් සිතවිලි ක්‍රියාවදන් පිරිසිදු කරා නම් මෙන්න මේ ක්‍රමීමයි වෙන එකකින් නෙමෙයි. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තව පොඩ්ඩක් හොරි විග්‍රහ කරලා එකතු කරන්න ඕනේ. ඒ බලන හැටි, ඒ මොහොතදී ඒකේ වෙන් වෙන හැටි. මතු වලාගතයේදී යම් කෙනෙක් සිතවිලි ක්‍රියාවදන් පිරිසිදු කරන මේ ක්‍රමයේ මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි. දැන් මේ වර්තමානයේ යම් කිසි භික්ෂුවක් හෝ සිව් පිරිසෙන් කවුරු හරි සිතවිලි ක්‍රියාවදන් පිරිසිදු කරනවා මේ ක්‍රමෙන් මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි. එහෙනම් සිතවිලි ක්‍රියාවදන් පාවිච්චි කරන එකම ක්‍රමය මොකද්ද? ඔන්න ඔය කිව්ව ක්‍රමයට මාර්ගයේ තේරුම් අරගෙන සත සතිපට්ඨානයේ තේරුම් අරගෙන ඉන්ද්‍රිය භාවනාව ප්‍රගුණ කරගන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්නේ? අර ලෝභය, ద్వේෂය සහගත හිතවිල්ලා කාවනම් ක්‍රියාවක් කතාවක් කරනවා නම් මේක නිකම්ම අත්හැරලා ඉන්න බෑ. ඒකේ ආදීනව දකින්න ඕනේ. වෙන්වීමේ ආනිසංස දකින්න ඕනේ. මෙන්න මේක ඉන්ද්‍රිය භාවනාවෙන් කෙරෙනවා. ඒ ඒ මොහොතේ. ඒ මොහොතේ කරගන්න බැයි නම් පස්සේ හිතලා පුරුදු වෙනවා. එතකොට මේ බඳු දේ පිළිබඳව යථාර්ථය ඊළාට එනවා. කොහොමද එන්නේ? අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට රාග, ద్వේස අරමුණක් ආවනම් ඔය ආපු අරමුණ පිළිබඳව ඒක යථාර්ථය බලන්න පුරුදු වෙනවා. ඒ මොහොතේ මොකද්ද සිද්ධ වුනේ? ඒකට හේතු වෙච්ච ඇස ගැන බලනවා. නැත්නම් ඒ විඥානය පහළ වුණා. බලාපොරොත්තුවක් ඇති වුණා. එක පැත්තා සැලගතිය. ද්වේෂය මුල් කරගත් එකක්. එහෙම නැත්නම් රාගය මුල් කරගත්ත, ලෝභය මුල් කරගත් එකක්. ආපු දේ හොයා ගන්නවා. හොයාගෙන මේ බඳු ආකාර ස්වභාවයක් මත වුණා කියලා දකිනවා. දැකලා මොකද කරන්නේ? ඒකට හේතුනේ මොනවද? මොනවද මේ විඥානීය පහළ වුනේ? අන්න බලා ගන්නවා ක්‍රමය. මේ ඇස නිසා රූපේ නිසා චක්කු විඥානයේ පහළ වුණා මේ දෙක පරිච්ඡ වෙලා. මෙන්න සකස් වෙච්ච ක්‍රමී. ඒතොර මට මොකද්ද සිද්ධ වුනේ? සතිපට්ඨානෙන් තොරව මම මේ විඥානය ඇසුරු කළා. ඒතොර මොකද වෙන්නේ? තින්නා සංගති පස්සෝ පසපත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භවපත්ත්‍යා ජාති ජාතිපත්ත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායසහ සම්භවಂತಿ. ඒව මේ තස කේවලස දුක්ඛක් අන්දස සමුදය හෝති. මෙන්න දුකට වැටෙන එකක් ආරම්භ වෙච්ච හැටි. පරිච්ඡ සම්පන්න ඕන නම් එහෙම බලනවා. කෙටි කරලා බලන්න ඕන නම් මේ ඇහත් මේ රූපයත් නිසා හටගත්ත චක්කු විඥානය හටගත්තේ. මොනවද මේ චක්කු විඥානයේ වටිනාකමක් තිබුණේ? මේ ඇසත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මේ රූපයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඇසයි රූපයයි කියන අනිත්‍ය දුක් අනාත්ම වූ දෙකක් නිසා ගොඩනැගුණා වූ යම්කිසි විඥානයක් ඇද්ද? ඒ විඥානය කොසේන නිත්‍ය සුඛාත්ත වෙන්නද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මෙන්න බලනවා ක්‍රමය. මේ ආදීනව බලන ක්‍රම. මෙන්න මෙහෙම Tamanට ගැළපෙන ක්‍රමයකින් මේකේ ආදීනව බලන්න පුරුදු වෙනවා. එතකොට මොකද කරන්නේ? එහෙනම් ගත යුතු තීරණයක් තියෙනවා. මොකද්ද ගන්න තියෙන ප්‍රඥානවන්ත තීරණේ? එවන්දු වන්නා වූ සිතවිලි ක්‍රියාවදන්න ඇසුරු නොකළ යුතුයි. ඒවට ඉන්න නොදිය යුතුයි. අන්න යථාර්ථය දැනගත්තා. ඒ ලෝභ දේශ මොහ සහගත හිතවිල්ල ක්‍රියාව වදන තේරුම් ගත්තා. ඒ නිසා හටගන්නා වූ පටිච්චසමුපාද ක්‍රියාවලිය තෝරාගත්තා. ඒ පටිච්චසමුපාද ක්‍රියාවලිය නිරෝධ කරන්න නම් ඒ සිතිවිල්ලේ ආදීනව දැකලා ඒක අත්හැරිය යුතු කියලා තේරුම් ගත්තා. ඒක තේරුම් අරගෙන ඒක අත්හැරීමෙන්ට කටයුතු කළා. මාර්ගය වැඩුණා. මෙන්න චතුරාර්ය සත්‍ය දැකලා මාර්ගය වැඩිවීමට ඕක වැටෙනවා. සතර සතිපට්ඨානය වඩනකොට චතුරාර්ය සත්‍ය වැඩෙන්නේ තොන්න ඔය විදිහට. මාර්ගය වැඩෙන්නේත් ඔහොමයි. ඉතින් මේ ඊටාම කෙටියෙන් විග්‍රහ කළේ ඔය අනුව තෝරාගන්න හැම දෙයක්ම. ඉන් ධර්මාබෝධය වෙන හැටි නිවන් අවබෝධ කරන හැටි ඔය තුලින් තේරුම් ගන්න ඕන විදිහට.